අති භයානක විදිහට දැන් කප්පම් ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා. මේ මෙතන පොඩි නොගැලපීමක් තියෙනවා. මේ නොගැලපීම තමයි මේ අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපයේ පිළිබඳ අපිට සෑහීමකටපත් වෙන්න බෑ. මොකද අමාත්‍යවරයා පහුගිය කාලේ පුරාම මේ අපිත් එක්ක සුවදව වැඩකටයුතු කරත් අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳ අපිට සෑමීට පත්වන්න බැරි වුණේ අමාත්‍යවරයා අර පැරණි සීබී රත්නායක අමාත්‍යවරයාගේ ස්වරූපයෙන් කටයුතු කිරීමට පෙළඹිලා තියෙනවා. මේ ඇමුත්තුමා ඉන්න වටා ඉන්න පිරිස මේ සීබී රත්නායක ඇමුත්තුමාගේ. දැන් ආපහු මේ අමාත්‍යංශයට කිට්ටු වෙලා. වර්තමාන අමාත්‍යංශයට කිට්ටු වෙලා. මේකද අපි අපි බලාපොරොත්තු වෙච්ච යහපාලනය.